නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මෙත්තා විහාරියෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් යදුන් 120කටත් වැඩි ඈත ප්‍රදේශක ආරණ්‍යක වැඩ සිටියේ භාවනාන යෝගී ආමේ ස්වාමින් වහන්සේලා 900ක් දෙනෙකු රහත් ඵලයට පමුණුවමින් දේශනා කළ ගාථා 9කින් එකක් මේ ප්‍රකාශ වුණේ. ඒක දිග කතාවක්. ඉස්සල ගාථාවේ තේරුම මෙහෙමයි. යෝ වික්ඛු මෙත්තා විහාරේ බුද්ධ ශාසනයේ යොන්ජති. යම් භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රී විහරණයෙන් බුදු ශාසනයේ යෙදේ නම් අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුකං සංඛාරූප සමං සංතම්පදං සුඛං අධිගච්ඡේ සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ ශාන්තපද නිර්වාණයට සුවසේ පැමිණේ කියන එකයි ගාථාවේ තේරුම. කින්නතුන් අහලා තියෙනවා නේද? අපේ සරුවක්ඥන් වහන්සේ බුදු වීමෙන් මාස දෙකක් පිරෙන ඇසල පොය දවසේදී බර්ණස් නුවර සමීපයේ ඉසිපතනාරාම මිගදායේදී පස්වග තවසන් වහන්සේලා ඉදිරිපිට දසදහසක් ලෝක ධාතුවට එක හඳින් ඇහෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තයේ දේශනා කළ අහලා තියෙනවානේ. ඒ දවසේදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇතුළු දෙවියන් බ්‍රහ්මයන් අසංකේයයක් පිරිස සෝවාන් මඟඵල නිවන් සුව ලැබුවා. 18 කෝටියක් බ්‍රහ්මයෝ අරිහත්ත්වයට පත් වුණා. ඔය සෝවාන් බවටපත් වූ සාතාගිර කියන යක්ෂ සේනාධිපතිතුමා එතන යක්ෂ සේනාධිපති කියන්නේ ඇත්තට වෛසරණ දිවි රාජාගේ පිරිවරේ සෙන්පති කෙනෙක්. සාතාගිරේ. අර මහා සමී සූත්‍රේ එවාගෙම තවත් තැන්වල නම සඳහන් වෙනවා. ආකානාටි සූත්‍රේ සඳහන් වෙනවා. ඒ සාතාගිර සේනාධිපතිතුමා සෝවාන් ඵලයට පත් වෙලා බැලුවා මේ පිරිස ඉන්නවද තමන්ගේ මිතුරෙක් වෙන හේමවත සේනාධිපති ඉන්නවද කියලා බැලුවා. බැලුවාම නැහැ. දැන් හිමවත් ප්‍රදේශයේ ඇති. එතුමා හිමවතට අධිග්‍රහයට කෙනෙක්. ඉතින් ගියා අහසින් මේ හේමවත සොයාගෙන. එදා දවසේදී උදේ අලුයම පටන් පසුදා අලුයම දක්වාම තුන් ලෝක ධාතුවේ කියන්නේ දසදහසක් සක්වලම පුදුම විදිහේ ආශ්චර්ය ප්‍රාත්‍යහාරි සිද්ධ වී තිබුණා. අර උත්පත්ති මංගල දවසේයි, එවැගේම පටිසන්ධි මංගල දවසේයි, බුද්ධත්ව මංගල දවසේයි ප්‍රාතිහාරී සිදු වී තිබුණ එක මොහොතයි. නමුත් මේ දවසේමනේ මුළු 60 පැයම ප්‍රාතිහාරී සිද්ධ වෙලා තිබුණා. දෙතිස් මංගල්‍ය පූර්ණිමිති බාල්‍ය හැම තැනම මල් පිපිලා ඉතිරිලා හිමවත් ප්‍රදේශයේ ගස්වැල් සියල්ලම මලින් බර වෙලා. පොළවෙත් පියුම් පිපිලා. අහසෙත් මල් එල්ලෙනවා. ওই විදිහට පුදුම ආශ්චර්යයේ අලංකාරයක් හිමවත තිබෙච්ච නිසා හේමවත සේනාධිපතිට ඕන වුණා මේ තමන්ගේ මිත්‍රයාට මේ හිමවතේ තියෙන දාර්ශනීය අලංකාරය පෙන්වන්න දෙකෙන් යන්න ඕන වුණා. මෙතුමත් ආව මෙතුමා සොයාගෙන දැන් දෙන්න හරියට මේක තුනේ කොතිනේ දන්නවද? කාකාගිර හේමවත දෙන්න එකතු වුණේ අවන්තේ ජනපදයේ ඉද්දෙන් පුරරගර කියන නගරයෙහි සිටුමාලිගාවක් ඉද්දී. ඒ සිටුමාලිගාව බොහෝම පිං ඇති මව් කෙනෙක් ජීවත් වෙන මාලිගාවක්. එතුමියගේ නම කාලී සිටු දේවිය. හත් මහල් ප්‍රාසාදයේ මතුමා අන්තලා එතුමිය නිදාගන්නේ. එතුමියගේ කුසේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාපු දරුවෙක් හිටියා. ඉපදෙන්න හරියට එදා තමයි උපදින්න තිබුණ දවස. රාත්‍රී මැදියම පෑ දෙකට පමණ මෙතුමියට නිින්දෙන් අවදි වුණා. දරුවා උපදින ලකුණුත් දැනුණා. ওই වෙලාවට මේ සාතාගිර හේමවත එක්ක සාකච්ඡා කළ බුදුරජාණන් වහන්සේ ගැනයි දේශෝ ධර්මචක්‍ර සූත්‍රය ගැනයි හේමවතට කියා හිටියා. හේනොතේ ධම්සක් සූත්‍රයේ අහනකොට එතුමා සෝවාන් ඵලයටපත් වුණා. ඒ දාම අහගෙන හිටියර මෞතුමිය කාලී කියන සිටු දේවිය සෝවාන් මාර්ග ඵල නිවන් ආબોධ කළා. එදා ඒ මොහොතේම මේ මහා පින් ඇති පුත්‍රවණු උපන්නා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ මේ බුදු සසුනේ රහත් වෙන්නේ පුත්‍රවණු. මොනතරම් වාසනාවන්ත අවස්ථාවක් දැසල පොය දවසේ දම්සක් දෙසූ දවසේ. ඉතින් ওই කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙලා දැන් මාස දෙකයිනේ. ඔය අතරේ පසු කාලයක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයක තමයි ඒ ප්‍රදේශයෙන්ම නිකුත් වී ඡණ්ඩ පඤ්ඤෝති රජුණන්ගේම රජධානී ඉඳලා ඇවිල්ලා පැවිදි වුණේ මහා කච්චායන මහ රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ ඇතුළු පිරිස ඒ වං අවන්ත ජනපදයට වැඩියා බුද්ධ ශාසනය පිහිටුවන්නේ. වැඩම කළා සානුපබ්බත කියන ආරණ්‍ය සේනාසනයේ තමයි වැඩ හිටියේ. ඒ යන ගමනේ තාචාරිදයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ඒක ධම්මානික පිරිසුඟා වැඩියා මේ රහතන් වහන්සේ ඇතුළු අට නමක් හිටියා. රහතන් වහන්සේලා. ගෙවල් 1000ක් තිබුණ ගමින් එක ගෙදරකින්වත් දාන ලැබුණේ නැහැ. ඔය අතර එක සිටු ගෙදරක් තිබුණා ඉස්සර සිටු ගෙදරක් දැන් සම්පත් පිරිහෙලා මිත්තණියයි මිනිබිරියයි දෙන්න ඉන්නවා. ඒ දෙන්නගෙන් මේ මිනිබිරියගේ කේශ කලාපය බොහෝම ලස්සනයි. හිසකේ කලාපේ නැති සිටුදි කුමාරියක් ඉල්ලා තිබුණා කහවණු 1000කට දුන්නේ නැහැ. Tamanne තියෙන එකම වස්තුව මේ කේශ කලාපේ නිසා. හැබැයි එදා දාන වැරදි කිනේ රහතන් වහන්සේලා දැකලා මේ සිටු කුමාරිකාව තමන්ගේ කේශ කලාපයේ සිඳලා අර කහවණු 1000කට දෙන්නම් මේ ඉල්ලපු සිටු කුමාරිකාට ඇරියාම කහවණු 8යි ලැබුණේ. ඒ කහවණු 8න් දාන පාරසල් අටක් මිලට අරගෙන මේක පූජා කළා මේ රහතන් වහන්සේ අට නමට. තමන්ගේ ගෙදර දීම වැළඳීමට සැලැස්සුවා. පුදුමේ කියන්නේ දානේ පිරිනමන වෙලාවේ අර කේශ කලාපයේ තිබුණාට වඩා ලස්සනට පහළ වුණා. දිට්ඨ ධම්ම වේදනීය මහා විපාකයක් නික්ලේශේ රහතන් වහන්සේ දුන්න දානයානිසංශ. ඉතින් මේ රහතන් වහන්සේලා අවන්ති රටට වැඩම කරලා ඡන්දපත්‍යෝති රජුරෝ සම්මුඛ වුණානේ. ඒ රජතුමා ඇසුවා කොහොමද ස්වාමිනී ගමන් මඟ පහසුවෙන් වැඩි ඇද පින්දපාත එහෙම ලැබුණද? මේ විස්තරය කිව්වා. කිව්වම රජුරෝ පැහැදිලා මේ සිටු කුමාරිකාවයි ඒ සිටු මිත්තණිය දෙන්නම තමන්ගේ මාලිගාවට ගෙන්න ගත්තා. ගෙන්නගෙන මේ සිටු කුමාරිකාව අග්‍ර මහේසිකා තනතුරේ පත් කළා. එතුමිය බලවත් ගෞරවයෙන් රජතුමාගේ උපස්ථාන කරන අතරතේ අර රහතන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් රජ උයනේ විශේෂ ආරාමයක් කරවලා පූජා කරන්න යෙදුණා. එතුමිය හඳුන්වන්නේ ගෝපාල මාතා සිටු දේවිය කියලා ඉස්සර සිටු කුමාරිකාව. දැන් ඉතින් රජ කුමාර රජ මහසියක් වුණා. ඔය අතර තමයි අර මා මුලින් සඳහන් කළේ කාලී සිටු දේවියගේ පුතණු තරුණ වියේටපත් වෙන කාලයේදී ඥානියන් එක නිතර නිතර මේ රහතන් වහන්සේට දම් පැන් පිළිගන්නනවා උපස්ථාන කරනවා බණ අහනවා එක දවසක් මේ සිටු කුමාරයා දැන් නම සෝන එතුමාගේ කනේ පැලැන්දුව කුණ්ඩලාභරණේ කෝටියක් වටිනවා එනිසා කවුරුත් කීවේ සෝන කෝටි කන්න කියලා මේ සෝන කෝටි කන්න සිටු පුත්‍රයා මහාන වෙන්න අවසර ඉල්ලුවා අවසර ලැබුණේ නැහැ මේ රහතන් වහන්සේගෙන් දෙවෙනි වරක් ඉල්ලුවා නෑ. තුන්වෙනි වරක් ඉල්ලුවා මහාන වෙන්න අවසරේ රහතන් වහන්සේගෙන්. මෑණියන් අවසර තියෙනවා. පස්සේ මේ සිටු කුමාරයා ඇයි ස්වාමීනි මට මහාන වෙන්න එපා කියන්නේ. දරුවෝ ඔබ බොහෝම සිව්මැලි දරුවෙක්. බොහොම සැපයෙන් වැඩුණු දරුවෙක්. ඔබට මේ මහානදම් පුරනවා කියන එක බොහොම දුෂ්කරයි. මේ මහාන වෙලා එහෙම නිකරුණේ ඉන්නා නෙමෙයි. මේ කැලෑවලට වෙලා මැසි මඳුරු පීඩා ඉවසන්න තියෙනවා සීතලුණු සොම ඉවසන්න වෙනවා එක වේලක් ආහාර අනුභව කරලා ජීවත් වෙන්න වෙනවා ජීවිතාන්ත දක්වා භ්‍රමචාරී වෙන්න වෙනවා ඒ වගේම නුයෙක් නුයෙක් දුෂ්කරතා මෙහි තියෙනවා මහාන කෙනෙක් ආහාර පාන උනත් Tamanda සීතල ආහාර වලට උෂ්ණ ආහාර එනවා උෂ්ණ ආහාර ඕන වෙනකොට සීතල ආහාර ලැබෙනවා මිශ්‍ර ආහාර ලැබෙනවා gedara වගේ නෙමෙයි ඒ නිසා ඔබට බෑනේ මේ මහානදම් පුරන්නේ ඒකයි මම මේපා කියන්නේ හොඳයි ස්වාමින් වහන්සේට පුළුවන් ද විවසන්නේ. ඕ මට පුළුවන් නිසානේ මම මහාන වෙලා ඉන්නේ. එහෙනම් ස්වාමිනේ මටත් පුළුවන් මම මහාන කරගන්න කිව්වා. මහාන කරගත්තා. තුන් අවුරුද්දකින් උපසම්පදාව ලැබුණේ මේ පලාතර සංඝ රත්නයේ දහනමක් හොයාගන්න බොහොම දුෂ්කරව තිබිච්ච නිසා. පස්සේ මේ සෝන කෝටිකාන්න ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තා. අන්තිමේ බුදුරජාන් වහන්සේ දකින්න අවසර අරගෙන පයින්ම වැඩියා සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා ගන්ධ කුටියේ මේදා රාත්‍රියේ ගත කරන්න. කවදාකවත් ආනන්ද හමුදුරන්වත් ලැබුණේ නැහැ ගන්ධ කුටියේ සැතපෙන්නේ. ඉතින් රාත්‍රියේ පෙරයම් කාලයේහි සක්මන් කළා ඉලි මහණ දෙනම වහන්සේ. නැදීම සැතපේ වදාලා. අලුයම අවදි වෙලා බුදුරජාණන් වහන්සේ නියම කරන සෝන ඔය නම දන්න බණක් මට කියන්න කියලා. බලන්න පුදුම ආචාර්ය දෙයක් ධර්ම ගරුත්වයේ බුදුවරයන් වහන්සේලාගේ තියෙනවා. මේ නවක භික්ෂුන් වහන්සේ නමට කියනවා මට බණක් කියන්න කියලා බුදුරජාන් වහන්සේ. ඉතින් මේ සෝන කෝටිකාන්න ස්වාමින් වහන්සේට කටපාඩම් තියෙනවා ත්‍රිපිටකේ. ඒ ඊටාම නිහිරි දේශනා පෙළක් තියෙනවා අට්ඨක වර්ග කියලා සූත්‍ර නිපාතේ. බොහොම නිහිරි, බොහොම ගැඹුරුයි. ඉතින් මේ දේශනේ සරුවක්යන් වහන්සේ වැඳගෙන අහගෙන හිටියා. ආගන අවසානයේදී මහත් හඳින් සාදුකාර දුන්නා. ඒ සාදු අද මිහිතලේ පතන් බඹතලේ දක්වා දෙවියෝ බ්‍රහ්මයෝ සාදුනාද පැවැත්තුවා. අර මෑණියන් ජීවත් වෙන මාලිගාවෙද්ද දෙවියෝ සාදුකාර දුන්නු. පස්සේ මෑණියෝ අහලා තියෙන මොනවද කවුද මේ සාදුකාර දෙන්නේ? තුවා මෑණින් ඔබේ පුත්‍ර සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේ ආද බුදුරජාන් වහන්සේගේ ගන්ධ කුටියේ ඉඳගෙන බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කළා ඒ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. දෙවි දේවතාවු වමතලේ දක්වා සාදුකාර දුන්නා. ඒකටයි මා සාදුකාර දුන්නේ කිව්වා. පසනේ මෑණියෝ කිව්වා අනේ සාදු සාදු මගේ පුත්‍ර රත්නේ නැවත මේ පලාතට වැඩිය මටත් බණක් අහන්න ලැබේවා කියලා හිතාගත්තා. ඉතින් මේ සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසරගෙන විනී කාරණා පහක් විසඳාගෙන ආවා. මෑණියන් මේ බව දැනගෙන ආරාධනා කළා බණකට. ඉතින් නගරයේ මැද්දේ ඉතා වටිනා ශාලාවක ධර්මදේශනේ ප්‍රසිද්ධ වශයෙන්ම පැවැත්තුවා. මේ මෑණියන් ඉන්න මාලිගාව අත්මුතු පරම්පරාක විශාල වටිනා රන් රුවන් ගබඩා තියෙන මාලිගාවක්. වරු 900ක් බලාපොරොත්තුෙන් සිටියා මේ මාලිගාවේ දේවල් පැහැරගන්න. ඔය අතරේ මේ මෑණියන්ගේ ගෙදර එකම 16ක් නවත්තලා තමයි බණ හඬාවේ. හොරුන් අවකාශ ලැබුණා. පොරු උමගක් හාරගෙන ගිහිල්ලා තමයි මේ මාළිගාවේ බඩු පැහැර ගන්න පටන් ගත්තේ. ඔය අතර හොර දෙටුවා කඩුවක් අතේ තියාගෙන මේ ධර්මශාලාවේ මුර කරගෙන හිටියා ඒ මෞතුමිය ආවොත් ගසා දාන්න. ඉතින් අර ගෙදර බලාන හිටියේ දාසි දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවෙනි අපේ මාළිගාවට හොරු පැලලා මෙන්න බඩු පැහැර ගන්න. කිව්වා යන්න යන්න කතා කරන්න එපා මට. අය මන් ගෙදර ගිහින් අයත් දුවගෙන ඇවිල්ලා කිව්වා අයමත් තුන්වෙනි වැඩටත් ආවා. අනේ මෑණියා අපේ ගිහින් ඔක්කොම පැහැර ගන්නවානේ. පස්සේ මේ මෑණියෝ කිව්වා ඔය කණියේදී මට ආයෙ ගේන්න එපා. ඔය කණියේදී නෙමෙයි මට. ඔය කෙනේ මාලිගාව ඔක්කොම උස්සගෙන ගියක් මට කමක් නෑ. ඊට වඩා උතුම් දෙයක් මට මේ බණපදයේ ඇසීම. ඔය මාලිගාව නිසා මා සුගතියට නිවනටත් යන්නේ නෑ. මම නිවන් දකින්නේ මේ බණපදේ අහලයි. ඒ නිසා ඔය ඔය වචනේ මට නැවත කියන්නෙන් දෙපා වහාම යන්න කියලා පිටක් කෙරුවා. ඕක ආගෙන හිටියන් හොර දෙටුවා. ඕට පුදුම විදිහේ සංවේගයක් ඇති වුණා. අනේ මේ මිනිස්සු තම සතේ පවා ආරක්ෂා කරන්නේ බොහොම දුෂ්කරව හම්බ කරලා. එහෙම වස්තු සම්භාරයක් විනාශ වෙනවා කිය ඒ ගැන හිතින් හංගින් නැතුව මේ ධර්මයටම යොමු වෙලා ජීවිතේ පවා ධර්මයේ වෙනුවෙන් කැප කරගෙන ඉන්න හැටි පුදුමයි නේද? මෙවැනි උතුමන්ගේ දෙයක් පැහැරගත්තොත් අපට දේව සාප ලැබෙයි. එනිසා වහාම මේක වළක්වන්නට ඕන කියලා දුවගෙන ගියා අර හොරුන්ගේ කණ්ඩායම මැදට. ඉතින් කේවා ගත්ත බලු කොහොම නැවත ආපහු තියෙන තැන්වලම තියන්නේ මේ උමග වහන්නේ ඔක්කොම එන්නේ මේ ශාලාවට වටේට බනහන් දෙන්නේ කියලා නම 100ම විදිහට ගෙන්නගත්තා. ගෙන්නගෙන එළි වෙනකන් හිටගෙන වටේට බණ ඇහැවා. බණ පිරිස අවසන් වෙලා පිටත් වෙනකොට මේ ඔරදෙටුවාගෙන් අර මෑණියන්ගේ පාදේ කාණ්ඩලා වැන්දා. ඒවා මෑණින්නේ මට සමා වෙන්න. ඒ මොකද දරුවෝ? අපි 900ක් ගෙන ඔබතුමියගේ මාලිගාව උමගක් මගෙන් ගිහිල්ලා බඩු පැහැරගත්තා. ඒක ලොකු වරදක් අපි කෙලේ. නමුත් අපි වරද නැවත මේ සංශෝධනය කරන්න තිබිච්ච බඩු තිබුණ හැටියටම තැන්පත් කළ උමග වහලා මේ අපට අපි කළ අපරාධයට සමා වෙන්න. හොඳයි දරුවෝ මං සමාව දෙන්නවා. මීට පස්සේ වෙන වරදවල් නොකර ඉන්න කිව්වා. නෑ මෑණියනි එහෙම සමාව දීලා මදි. අපට සමාව දෙනවා නම් අපි 900ක් දෙනාට මේ ස්වාමින් වහන්සේ ළඟ මහානදම් පොඩන්න අවසර දෙන්න කිව්වා. පස්සේ මෑණියෝ මේ සෝන කෝටිකාන්න ස්වාමින් වහන්සේට මේ 900 දෙනාම බාර දුන්නා. උන්වහන්සේට තව ගෝලයන් මහාන කරන්න උපසම්පදාවක් 10ක් පිළිලා නැහැ. උන්වහන්සේ කරගෙන ගියා උපාධ්‍යාන් වහන්සේ ළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට. ඊළඟ මේ 900ම පැවිදි කෙරෙව්වා. උපසම්පදක් කෙරෙව්වා. 900ටම භාවනා කමටහන් දුන්නා. ඔය සියල්ල සරුවක්යන් වහන්සේ දිවසෙන් බලාගෙන හිටියා. එක දවසක් සරුවක්යන් වහන්සේගේ බුදු ඇසට පෙනුණා මේ 900ක් දෙනාම සසර බොහෝ පෙරම් පුරාගෙන ආව නුවණැති පිරිසක්. මේ දාමරික සංකල්ප තියෙන්නේ ආශ්‍රේ නිසා. දැන් ඉතින් නියම සීලවන්තයන් හැටියට පිළිවෙත් පුරනවා. මේ අත්තන් අදම රහක් වෙන්නේ නුවණ මුහුකුරාගින් තියෙනවා කියලා නුවණෙන් දැනගෙන තමන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉඳගෙන බුදුරැස් මාලාවක් විහිදෙව්වා මේ 900ක් දෙනා වෙත වෙනවනම. හැම දිනාම ගස් මුල්වල භාවනා කරමින් හිටියේ. ඉතින් මේ හැම දිනා ඉදිරියේ බුදුරජාන් වහන්සේ මැවි පෙනුණා බුදුරැස් මාලාව මැද්දේ. ඊළඟට සරුවක්යන් වහන්සේ 100ක් 100ක් බැගින් පිරිසට වෙන වෙනම ගාථා 9ක් දේශනා කළා. ඒ ගාථා 9 අවසානයේදී සීලොම දෙනා වහන්සේ සෞකලස් නැසා මහා රහත් භාවයට පත් වීවදාලා. එයින් එක ගාථාවක් තමයි මේ කියවුනේ. එයින් ඒ ගාථාවෙන් කියවෙන්නේ ඒ 100ක් පිරිස ස්වාමින්වහන්සේලා 100ක් නමක් වඩලා තියෙන්නේ මෛත්‍රී භාවනාවයි. ඒ මෛත්‍රී භාවනාවට අදාළ උපදේශයක් තමයි මේ ගාථාවෙන් දේශනා කෙලේ. ඒතොර මෛත්‍රී මෛත්‍රී කියන්නේ අපේ හිතේ මුරුදු භාවය. අනුන්ගේ හිතසුව කැමති වෙන බව තමයි මුරුදු භාවය කියන්නේ. මේකට නිදසුණක් කියන්නේ මව්පියන්ගේ හිතේ දරුවන් ගැන තියෙන මුරුදු භාවය ගැනයි. මව්පියන්ගේ හිතේ දරුවන් ගැන පුදුම විදිහේ මුරුදු මොලොක් භාවයක් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ගේ සුභසිත සලසාලීම සඳහා දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥාණයෙන් වැඩෙනවා දකින්න දෙමව්පියෝ සතුටුයි. දරුවන් ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දාන්නෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් වැඩෙනවා දකින්න දෙමව්පියෝ සතුටුයි. එවැගේම දරුවන් දවසින් දවස නිරෝගී වෙන්නවා දකින්න සතුටුයි. දරුවන් බොහෝම නැනවත් දරුවන් වෙලා ඉන්නවා දකින්න සතුටුයි. එවාගේම සද්ධාවන්ත, සීලවන්ත, ශ්‍රුතවන්ත, ත්‍යාගවන්ත, ඥානවන්ත, හිරියෝතප්ප ඇති බහුසොත දරුවන් දකින්න දෙමව්පියෝ සතුටුයි. ඔයගේ දරුවන්ගේ හැම යහපත් දියුණුවක්ම කැමති වෙන බව දෙමව්පියන්ගේ ස්වභාවයයි ඒකට කියනවා මෛත්‍රිය කියලා. දරුවන් කෙරේ තියෙන සෙනහස වෙනයි ඒක තෘෂ්ණාව. ඒ දරුවන් කෙරේ තියෙන ආදරේ ආලය සෙනහස කියන්නේ තෘෂ්ණාව. නමුත් දරුවන්ගේ දියුණුව පැතේම මෛත්‍රිය. ඒක මව කුසයෙන් විද්දී ප්‍රමාදේ මව්පියන් හිතේ පහළ වෙනවා මේ මෛත්‍රිය. ඒ වගේ සෙලෝම සත්‍යයන් වෙත තමන්ගේ හිතවතා තමන්ගේ මඳාතා තමන්ගේ අහිතවතා කියලා වෙනසක් නැමැතිව සෑම සත්‍යයන් වෙත පරම හිතයිසේ බවක් මුරුදු බවක් දියුණුව ප්‍රතිමක් වෙයි නම් ඒකට කියනවා මෛත්‍රිය මෛත්‍රිය කියලා. ඒක නැවත නැවත නැවත සීවර දහස්වර සෑම ඉරියව්වකම පැවැත්වීමට කියනවා මෛත්‍රී විහරණය කියලා. මෛත්‍රී විහරණය. ඒකයි මෙත්තා විහාරයේ කියන වචනෙන් දේශනා කළේ. මෛත්‍රී විහරණය. මේ මෛත්‍රී විහරණයෙන් යුතුව ඉන්නකොට හැම වෙලාවෙම තමන්ගේ හිත පිරිසිදු වෙනවා. තමන්ගේ හිතේ මෛත්‍රී සමාධිය පහළ වෙනවා. ධ්‍යාන බාටේ සමාධියපත් වෙනවා. සමාපatti බාටත්තේ සමාධියපත් වෙනවා. මුළුතුන් ලෝකේ උඩයට සරස අනන්ත ලෝක ධාතු වෙතේ මෛත්‍රී සිසිලස බෙදා හරින්න පුළුවන් වෙනවා. එතකොට මුළු ලෝකයටම තමා අභය දුන්න වෙනවා, දියුණුව පැතුව වෙනවා. එමන්ගෙන් තමාට මෙලොවම ආනිසංස රාශියක් ගලාගෙන එනවා. සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෙක් වෙනවා. දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලබන්නෙක් වෙනවා. මිනිස්යන්ට ප්‍රියමනාප වෙනවා. මිනිස්යන්ගේ උපකාර අනුග්‍රහ ලබන්නෙක් වෙනවා. ඒ වගේම වසවිස අවියාවද ගිනි විපත්ති වලකිනවා. එවාගෙම වහාම හිත සමාධිමත් වෙනවා. මූණේ වර්ණේ පමණන්නේ සකල ශරීරයේම ප්‍රසන්න වෙනවා. මරණාසන්න මොහොතේ උනත් මන සිහිනුනින් ඉන්න සමත් වෙනවා. මරණින් මත්තේ නම් ධ්‍යාන ලබා හිටියනම් බඹල උපදිනවා. සමායත මෙලෝදීයේ මේ මෛත්‍රී භාවනාව සාර්ථකව වඩලා විපස්සනා වැඩිමින් සෝවාන් සකදාගාමි අනාගාමි අධ්‍යාත්මයේ මාර්ගඵල හතරෙන් අමා මහ නිවනම ලැබෙනවා. ඒක නිසා මේ මෛත්‍රිය බොහෝම වැදගත් භාවනාවක් පිළිවෙතක්. අපේ සරුවක්ඥන් වහන්සේද ලෝතර බුදුබාටපත්යේ වදාළේ මේ මෛත්‍රියේ පදනම් කරගෙනයි. මේ මෛත්‍රියේ වැඩිම සීලම බුද්ධ කාර්ක ධර්මයන් වැඩිමට අතිශයින් උපකාරී වුණා. ඒක නිසා මේ මෛත්‍රී භාවනාවේ වැදගත්කමයි මේ ගාථාවෙන් දේශනා කළේ යම් කිසි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් නිතර නිතර මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් ඒ තනත්තාගේ හිත නිතරම ප්‍රසන්න වෙනවා. ඒ වගේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනවා. ඒ වැඩිම නිසා යම් වෙලාවකදී තමන්ගේ නුවණ මුහුකුරවා ඥානං සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සාන්ත පද සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් වෙනවා කෙනෙක් මේ ගාථාවේ කියවුණා. පසුගිය දවසක මට කියා තිබුණා එක මහත්මයෙක් දැන් අවුරුදු 20කටත් වැඩි 28ක් වාගේ ඉස්සරේ බොහෝම කාය දාහයක් තියෙනවා. පසු මගෙන් උපදේශයක් ඉල්ලුවා ස්වාමීනි බොහෝම ඉවසන්න බෑ රෑදාවල් කාය දාහයක් තියෙන මොන දෙයක් කරටත් ඒකෙන් සුවයක් නෑ කිව්වා. තරුණ මහත්මයෙක්, උගත් මහත්මයෙක්. ඉතින් අපි ඒකට මෛත්‍රී භාවනාව වඩන්න කිව්වා. වැඩි කල් ගියේ නෑ ඇවිල්ලා කියනවා ස්වාමීනි මෛත්‍රී භාවනාව හොඳින් වැඩුවා සියලුවම 10 සංසිඳුණා. දැන් මම බොහොම සනීපෙන් ඉන්නවා. දැන් මේ දවස්වල මහත්මයා ඇප්‍රිකාවේ රටක විශාල මේ සේවයක් යෙදලා ඉන්නවා. දීරසිංහ මහත්මයා සරත් දීරසිංහ මහත්මයා කියලා. ඉතින් ඔය වාගේ තව සිදුවීම් ගොඩක් අපි දැකලා තියෙනවා. එක සදාවත් පොලිසිය ලොකු මහත්මයෙකුගේ රැකියාව නිකරුණේ ප්‍රතික්ෂේප වෙලා තිබුණා. පසු අපි මෛත්‍රී භාවනා දුන්නාම වැඩි දවසක් ගියේ නෑ ගත වෙච්ච කාලයේට වැටපසයින්ට උසස් කාලාන්තරයටව රැකියාව විස්තර වුණා. දැන් බොහෝම උසස් තත්ත්වයකින් ඉන්නවා. කායකම ආත්මයේ ඒ වාගේ බොහෝම සිල්වත් ඉඳලා නමුත් බොහොම නපුරුකම් කරන්න පටන් ගත්තා gedara ප්‍රශ්නයක් උඩ. මෛත්‍රී භාවනාව දීලා ටික දවසකින් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔක්කොම ප්‍රශ්න විසඳුණා. මම දැන් බොහෝම සැනසීමත් ඉන්නවා. මට ලොකු ආදායම් මාර්ගයකොත් ඉදීම විවෘත වුණා. එතුමනක් මේ ස්වාමීනි මගේ ලොකු නඩුවක් තිබුණා. මට කොහොමවත් ඒකෙන් ගෙනන්න බැරි මට්ටමක් තිබුණේ. නමුත් මෛත්‍රී භාවනාව කරමින් නඩුකාරතුමා දිහා මෛත්‍රී හිදෙව්වාම මට ජය ආනන්ද දුන්නා. මේ විදිහට ආනිසංස බොහෝ දැකලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවෙන්. ඔය වගේම තවත් පොල් මණ්ඩලයේ ලොකු සභාපති කෙනෙකු නියෝජ්‍ය සභාපතිතුමා එක්ක බොහෝම අමනාපින් වගේ කටයුතු කළ අතර ඒ නියෝජ්‍ය සභාපතිතුමා අපේ උපදේශ පරිද්දෙන් මෛත්‍රිය වැඩි වෙමින් පුදුම විදිහේ මිත්‍රත්වයටපත් වුණාර නපුරුකම් පෑල ප්‍රධාන සභාපති. ඔය වාගේ සතුරන් මිතුරු වෙන, මිතුරන් අදි මිතුරු වෙන. එවාගේම තමා හිතූ පැතූ දේ සඵල කර ගැනීමට එදිනෙදා මෛත්‍රී භාවනාවේ පුදුම ආනිසංසයක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ භාවනා වදන යෝගාවචරයන්ද මෛත්‍රී වැඩියෙන් වැඩුවොත් වහාම භාවනාව සඵල වෙනවා. ඒකට මේ මෛත්‍රී වැඩිීමේදී ඒ සඳහා තමන්ගේ සිතේ ඇතිවෙන ආબોධය සම්මා දිට්ඨියයි. ඒ මෛත්‍රියේ වැඩිමම සම්මා සංකල්පනාවයි. එවැගේ මේ සඳහා යෙදෙන උත්සාහයේ සම්මා වායාමයයි. ඒ සඳහා යෙදෙන සිහිය සම්මා සතියයි. ඒ සිතේ ඇති එකඟත්වයේ සම්මා සමාධියයි. ඒක පුරෝගාමීව ඇති වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව තුන සීලයට අයිති. ඉතින් මේ ධර්මතා තමයි මෛත්‍රිය වැඩි වීමෙන් සිද්ධවන්නේ. කරණීයමෙත් සූත්‍රයේ මුලට තියෙන්නේ කරුණු 15ක් මේ මෛත්‍රිය වඩන්නේ කුගේ හිතේ පහළ කරගන්න ඕනේ ධර්මතා 15ක්. ඊළඟට මෛත්‍රී භාවනාව සවිස්තරව දක්වනවා. ඊළඟට තමයි විපස්සනාව කෙරෙන්නේ. එතකොට සීලයයි සමාධියයි ප්‍රඥාවයි තුනම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. මේක නිතර නිතර භාවිතා කරනවා නම් තමන්ගේ හිත මෛත්‍රියෙන් පිරෙනවා. ඒක විශේෂ මහා භාවනා මාර්ගයක් කරණීය මෙත්ත සූත්‍රයේ ඔය කරණීයමෙත් සූත්‍රයේම දරාගත් ඒකම භාවිතා කළ ස්වාමීන් වහන්සේලා 500 නමක් මාසයක් ඇතුළත සව කෙලෙස් නැත අරිහත්ත්වේ සාක්ෂාත් කරගත් බව සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව සලකාපි සැනසෙන්නට ඕන අපට මේ කරන දාන ආදී කුසල් තුලින් අපේ సంతානත් අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ හතරෙන්ම දිනු කරගෙන පෝෂණය කරගෙන ආර්ය අෂ්ටායක මාර්ගයේ සම්පූර්ණ කරගෙන භව සංසාරයේ කෙටි කරමින් අමා මහ නිවන සමීප කරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්නට ඕනේ.